පින්වතුනි මේ ලෝකයට බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මයක් යම් කිසි කෙනෙකුට දානයක් හැටියට පූජා කරන්න නැත්නම් ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණොත් ඒක තමන්ගේ ජීවිතේ ඊටාම මහානීය පිනක් වෙනවා. හැබැයි පින්වතුනි ඒක බුදුරන් වහන්සේ නමකගේ ධමයක්ම විය යුතුයි. මොකද බුදුරන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ලැබෙන යම් කිසි කෙනෙකුගේ සුඛීයත්ව දැක්මට හවුරු වෙන සුඛීයත්වයේම පිළිබිඹු වන දහමක් නෙවෙයි. යම් කිසි කෙනෙක් පැහැදිලි කරලා දෙන කාරණාව සුඛීයත්ව දැක්මක් නම් ඉස්මතු වෙන්නේ සුඛීයත්වයක් නම් තහවුරු වෙන්නේ ඒ කාරණාව සැබෑ බුදුරන් වහන්සේගේ ධර්මයේ දන් දීමක් නෙමෙයි. ඒ කියන්නේ කියන කාරණාව යම් කිසි කෙනෙකුගේ කෝණයට ගෝචර වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ කෝණයට ගෝචර වෙනවා නම් එයාට ඒක වැටහෙනවා නම් ඒ කාරණාව තුලින් කියවෙන්නේ මොකද්ද? ඒ කියලා දීලා තියෙන්නේ සුඛීයත්වයට දහමක්. සුඛීයත්ව දැක්ම තහවුරු වෙන්න දහමක්. ඒක බුදුරන් වහන්සේලාට ආවේනික දහම නෙමෙයි. ඉතින් එවැනි දහමක් දන් දුන්නාය කියලා ඒ මහත්ඵල මහානිසංස බව ලැබෙන්නේ නැහැ. අද ගොඩාක් කෙනාට ධර්මයක් අහනකොට අපි කවුරුත් කැමතිනේ අපට හොඳට තේරෙනවා නම් මට හොඳට වැටහෙනවා නම් මට ෂෝක් එක ටික තේරුම් ගන්න පුළුවන් නම් කියන මේ කාරණාවට කැමතිනේ. ඒ කියන්නේ මේ ලෝකයක් කැමති බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න නෙවෙයි. මේ ලෝකයක් කැමති බුදුරන් වහන්සේ ධර්මය අහන්න නෙවෙයි. මේ ලෝකයක් කැමති මොකක් වෙනවා එකකටද අර තමන්ට හොඳට තේරෙන, ඒ කියන්නේ සුඛීයත්ව දැක්මක්, සක්කාය දිට්ඨියක් තහවුරු වෙන ස්වකීයත්වයේම වර්ධනය වෙන දෙයක්මයි අහන්න කැමති. කැමැත්තම තියෙන්නේ ඒක. ඒ කියන්නේ කන් යොමු කරන්නේම මොකකටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොර දේ අහන්න. ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේ ධර්මය අහන්නේ නැහැ.